මනෝරංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සිංහල සිනමාවේ විවිධ ගුණාංග වලින් කඩයිම් සටහන් කළ චිත්‍රපට වරින් වර අපිට සිහිපත් වෙනවා. ඇතම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයෙන් සිනමානුරූපී බවින් සංගීතයෙන් රූපණයෙන් මේ විවිධ ගුණාංග වලින් ඉස්මතු වී කැපී පෙනුණු චිත්‍රපට නිර්මාණය වුණා. 1956 දී අපි අර සිංහල කතා කරන දෙමළ චිත්‍රපටයයි කියලා හඳුන්වපු සිනමාවෙන් බැහැර වෙලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමානුරූපී චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ වගේම දෛවයෝගය වැනි චිත්‍රපටයකින් සජාද් හුසේන් වැනි සංගීතවේදියෙක් අපේ සිංහල සිනමා සංගීතයට එකතු කරනවා. රේඛාව චිත්‍රපටයෙන් මර්සලින් ජයකොඩි වැනි ප්‍රතිභාන්විත ගීත ප්‍රබන්ධකෙක් සිනමා ගීත නිබන්ධයට එකතු කරනවා. මේ ආකාරයෙන් යම් යම් කඩයින් සලකා බලාගෙන යනකොට අපිට හමු වෙනවා 1958 දී විශිෂ්ට සංගීතවේදියෙක් අපේ සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. අපි දන්නවා දෙවෙනි සිනමා කෘතිය අශෝකමාලා චිත්‍රපටයේ ඉතාම විශිෂ්ට සංගීතවේදියෙක් අපිට හඳුන්වා දෙනවා. ඒ තමයි මොහමඩ් ගවුස්. නමුත් ඔහුට සිනමාවේ විශිෂ්ටතා පෙන්වන්න පුළුවන් විදිහේ චිත්‍රපට හමු වෙන්නේ නැහැ. ඊටාම බොළඳ චිත්‍රපටවලට ඔහුට සංගීතය නිර්මාණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. නමුත් ඔහුගේ ගීත පමණක් ඉතිරි වෙනවා. ඒ සිනමා කෘතිය අපේ මතකයෙන් බැහැර වී යනවා. ඒ වගේම විශිෂ්ට චිත්‍රපටයක් අපට හමු වෙනවා 1958 දී. සිංහල සිනමාව බිහි වී අවුරුදු 11කට පස්සේ ඒ තමයි දස්කම චිත්‍රපටය. දස්කම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපේ පළවෙනි චිත්‍රපටය. ඒ කියන්නේ කඩුවණු පොරොන්දු අධ්‍යක්ෂණය කළ ඉන්දියා ජාතික ජෝතිෂ් සිං නැමැති චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. මේ සිනමා කෘතියේ අපිට කතා කරන්න ඉතිරි කරලා තියෙන්නේ ඉතිරි වෙලා තියෙන්නේ එහි ගීත සහ සංගීතය ගැන පමණයි. ඒ සංගීතවේදියා තමයි එඩ්වින් සමරදිවාකර. ඒ 1958 නිර්මාණය වුණු දස්කම චිත්‍රපටය. අද අපි හිතුවා මේ එඩ්වින් සමරදිවාකර නමැති මහා සංගීතවේදියා නිර්මාණය කරපු එකම චිත්‍රපටයේ ගීත කිහිපයක් ඔබේ මතකයට නංවන්න. මේ අපි තෝරගත්ත පළමු ගීතය. का පිටේ නොතෙර සසර සාගරේ ගීතේ පදමාලාව කරුණාරත්න බේසේකර සූරීන්ගේ සංගීතය නිර්මාණය කළේ එඩ්වින් සමරදිවාකර දැන් දෙවනි චිත්‍රපටයට ඒ කියන්නේ අශෝකමාලා චිත්‍රපටයේ 1947 දී ගවුස් මාස්ටර්ගේ සංගීතයට ගීත ගායනා කරපු WD ඇල්බර්ට් පෙරේරා නැවත චිත්‍රපට ගීතයක් ගායනා කරන්නට කැඳවා ගන්නේ එඩ්වින් සමරදිවාකර වසර 11කට පස්සේ දැන් ඒ ආගමණයෙන් තමයි අමරදේව සූරීන් මේ ගීතය ගායනා කරන්නේ මේ ඉපිදමරේ කියන ගීතය. එඩ්වින් සමරදිවාකත කියන්නේ අපේ රටේ පහළ වෙච්ච ඉතාම විශිෂ්ට සංගීතවේදියෙක්. මම හිතන්නේ ඔහු ಭಾರತයේ සංගීතය හැදාරපු සංගීතඥයෙක්. ඔහුගේ පසුබිමත් එක්ක කතා කරන්නකෝ මේ චිත්‍රපට සංගීතයට ආපුහම ඔහුගේ ඒ ಭಾರತೀಯ සංගීත ඥාණය ඒ විශාරදත්වය කොහොමද මේ චිත්‍රපටයේදී අපිට පේන්නේ? මට මතක් වෙනවා ගුවන් විදුලියට එනකොට මේ මේ අපේ මැදිරියක ඉඳගෙන මේ වාද්‍ය සංගීතය මෙහෙවනවා. <laughs> එඩ්වින් සමරදිවාකර. ඒ ශ්‍රාජ්‍යක වාදනය කරනවා පුදුම විදියට. සිතාරික වාදනය කරනවා. සරෝද්දක දිල්රුවා මේ සෑම මේ භාණ්ඩ තන්ත්‍ර භාණ්ඩ විශේෂයෙන්ම හරියටම ලස්සනට ගායනා කරන කෙනෙක් මේ වාදනය කරන කෙනෙක්. ඉතින් මෙතුමාගේ අද අපිට විශේෂයෙන්ම මේ තනු රචනයේ පිළිබඳ අසන්න ලැබීමත් හරිම සන්තෝෂයක්. මොකද එතුමාගේ ඉතාම හැබැයි මට පඬිත් අමරදේවණන් කියලා තියෙනවා කොහෙන් මේ තනුවක් ලැබුණත් එතුමා පොඩ්ඩක් සකස් කරලායි ගහන්නේ කියලා. නමුත් කොහොම සකස් කළත් මේ තනුවේ මේ අයිතිය මේ එද්දෙන් සම්ප්‍රදාය කරගේ ඒ තනුව අපි ඉතාම ඉහළ මට්ටමේ නගය කරන ඕන. ඇත්තටම අපේ ගුවන්විදුලි ගීත නාට්‍ය කලාවේ ගීත නාට්‍ය ගණනාවක් ඔහු සංගීතවත් කරා. ඒ ඒ වායේ තපූරු ඊටාම මියුරු තනු අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඔහු සිනමාවට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. දැන් ඔහුගේ ශාස්ත්‍රීය සංගීත ශික්ෂණයත් එක්ක අරගෙන බලනකොට මේ සිනමා සංගීතයේදී කොහොමද ඔහු මේ ව්‍යවහාරික සංගීතය පැත්තට යනවද? කොයි විදිහේ එහෙම වෙනසක් කරනවද ඔහු දන්න ඒ ඒ ශාස්ත්‍රීය සංගීත ශික්ෂණය එකපාරට අපිට පේනවද මේ ගීතවල? ධර්මයක් දුරට පේනවා. <laughs> මොකද එතුමා අසුර කරලා තියෙන රාග තාල. ඒවයේ ආభాෂය තියෙනවා. නමුත් ඊටාම මේ නිදහස් ස්වාධීන නිර්මාණය තමයි මේ තුමාගේ තනුව. ඔය දැන් දස්කම චිත්‍රපටයේද නිර්මාණය කරපු ගීත අතරේ ඊටාම ජනප්‍රිය ලක්ෂණ සහිත ගීතක් තියෙනවා. ඒ සිනමා කෘතියේ ආත්මික වශයෙන් සිනමා කෘතිය ඉල්ලන ඇතම් ගීත සංගීත අධ්‍යක්ෂකවරයෙකුට දෙන්න සිද්ධ වෙනවා. අපි ඊළඟට තෝරගත්ත ගීතය එයත් දස්කම චිත්‍රපටයෙන් සංගීතය නිර්මාණය කළේ එඩ්වින් සමරදේවකර. Thank you. அன்பன் கடல் எல்லாரே සැප පෙරවූ ඔතින් තමයි රන්වන් කරන්නේ නිලාගේ රන්වන් කරන්නේ නිලාගේ කොයම් සැකිලා රන්වන් කරන්නේ නිලාගේ රන්වන් කරන්නේ නිලාගේ පදමාලාව කරුණාරත්න අබේසේකර යන්ගේ ගායනා කළේ ඉන්ද්‍රාණී විජේබණ්ඩාර. මේ තනුවත් විශාරද එඩ්වින් සමර්ධිවාකර දස්කම චිත්‍රපටයට නිර්මාණය කළේ. මේ ගීතේ මොකද්ද අපූර්වත්වයක් තියෙනවා මේ ගැමි ආරක මේ කුඹුරක සිරියාව මේ පදමාලාවත් එක්කම යන අපූර්ව සුන්දර ගතියක් දැනෙනවා මට මේ තනුව ඇතුලේ. මට පොඩ්ඩක් මේ ආනන්ද සමරකෝන් හැංගිලා ඉන්නවා වගේ පේනවා ඒ තනුව ඇතුලේ. මොකද දෙන්නම සාන්තිනිකේතනයේ ඉගෙන ගත්තේ. ඔව්. එඩ්වින් සමර දිවාකර සහ ආනන්ද සමග මම හිතන්නේ දෙන්නටම අර රබීන්ද්‍රනාත් tagore බලපෑමක් තිබුණානේ. ඒ ඔව්. යටින් ඒ දෙදෙනාගේම වගේ ආభాසයන් හැංගිලා වගේ පේනවා ඒ ගීතය ඇතුලේ. ඔව්. ඊටම අපූර්ව ඊටම රමණීය ගීතයක්. මම හිතන්නේ මේ ගීතයත් අපිට දීර්ඝ කාලයක් රස විඳින්න පුළුවන් නොමරෙන නොමියෙන ගීතයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ අපි තවත් තෝරගත් ගීතයක් එඩ්වින් සමර්දිවාගරගේ සංගීතය. Thank you. ගෙසේ බාධා ඉරණ මත මිනිසාගේ කඳුහා බැවුම් සමවිම් අනන්ත හමුවේ කඳුහා බැවුම් සමවිම් අනන්ත හමුවේ පසුබා නොදුවා ජයමා ලැබුවා පසුබා නොදුවා ජයමා ලැබුවා සසලේ ජීවන ගායන කීවා කවදා හෝ එලි වේවි මගේ සුබ සීනේ මගේ සුබ සීනේ උත්සාහය මේ විශ්වාසයදී උත්සාහයමේ විශ්වාසයදී ජීවනයේ මාහැඟි පාඩම කීමේ හොඳ කල ආදා පයත මිනිමුතු පෑගේ නැත කිසි බාධා ඉර නමත මිනිසාගේ वर पादे कलनो हकीदक्तम ಮೇಲೋ ವನೊಮ್ಮೆ ಮೊದ ಕಲ ಆದ ಪಯತ ಮಿನಿ ಮುತು ಕಾಗಿ ನತ ಕಿಸಿ ಬಾದ ಇರ ನಮತ ಮಿನಿ ಸಾಗಿ ಮೊದ ಕಲ ಆದ ಪಯತ ಮಿನಿ ಮುತು ಕಾಗಿ ඇත කිසි බාධා ඉර නමත මිනිසාගේ ඒ ගීතය ගායනා කළේ මොහිදින් බෙග් ඒ ගීතයත් අපි උපුටාගත්තේ එඩ්වින් සමරදිවාකර සංගීතය නිර්මාණය කළ දස්කම චිත්‍රපටයෙන් කරුණාරත්න අබේසේකරයන්ගේ පදමාලාව. මේ ගීතය සාමාන්‍යයෙන් මොහිදින් බෙග් චිත්‍රපටවල ගායනා කරන ගීතවල අර බොහෝම උච්චස්වරයෙන් ගායනා කරපු ගීත තමයි අපිට අහන්න ලැබුණේ අර සාම්ප්‍රදායික ගීත ආරක් තිබුණ මොකදින් වෙක්ත උරුම කරලා දීපු අපේ විශේෂයෙන්ම දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන්. දැන් මේ ගීතේ එවැනි උච්ච ස්වරයකට ඇදගෙන යන්නේ මොහොතින් බෙදුව. හැබැයි ඔහු ඉතාම මනවින් මට හිතෙනවා මේ ගීතේ ගායනා කරනවා කියලා. මේ තනුව නිර්මාණය ඇතුලේ කොහොම හැඩයක්ද විශාරද අරවින්ද දකින්නේ දැන් ඔහුගේ ශාස්ත්‍රීය සංගීත ශික්ෂණයයි මේ සිනමා කෘතියට මේ සම්බන්ධ වීමත් එක්ක මේ කොයි විදිහේ තනුවක්ද ඔහු නිර්මාණය කරන්නේ මේක වෙනම ක්ෂේත්‍රයක් වෙනව නේද අර ඉදින් සමෘද්ධි අර මහත්තයාගේ අර පෙරදික සංගීත සංයෝජනය. පුදුම ඒතුමා අර වාද්‍ය මණ්ඩලයේ සභාපති මේ ප්‍රධානය වෙලා හිටපු ඉඳා වෙනත් ඇති. හොඳ මේ වාද්‍ය භාණ්ඩ ගැන හොඳ හැඟුමක් ශික්ෂණයක් ඉස්මර තිබුණා. ජල තරංගේ පාවිච්චි කරනවා, තබ්ලා, සිතාරේ මේ වගේ භාණ්ඩ පාවිච්චි කරලා අපූර්වට මේ අපරදිකාරයක් නැතුව ඉතාලම ලස්සනට ගීතය මේ තනුව නිර්මාණය කරලා තිබුණා. අර පෙරදිග ආරත් රඳවාගෙන ඒ වගේම හරිම විචිත්‍රයි ඒ ගීතය ඇතුලේ. සංගීත සංයෝජනයේදී ගායනයේදී ඒ තනුවේ තියෙන විචිත්‍රත්වයත් එක්ක අපිට අපූර්ව ආස්වාදයක් ලබන්න පුළුවන්. එතකොට දැන් මොහිදීන් බෙග් වගේ ගායකයෙක් ඉතාම අර ශාස්ත්‍රීය පසුබිමකුත් උහුට තිබුණ නිසා ਉਹ ඉතාම මනවින් ඒ ගීතයට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා ගායනයේ. ඊළඟට අපි තෝරගත්තා තවත් ගීතයක්. මේ ගීතයේ සංගීත නිර්මාණය ඉබින් සමර්ධිවාකරේ. ಸಿಟ್ಟು ದೂವರು ಕರಲಸ ಕರನಾಳ ගජමාලියේ අද දියේ පිපුණට to ඒ ගීතය ගායනා කළේ ජී.එස්.පී. රාණි පෙරේරා. දැන් එඩ්වින් සමරදිවාකර සූරීන් ಭಾರತයේ සංගීතය හදාරලා ආවා ශාන්තිනිකේතනේ. දැන් ඒ සංගීත ශික්ෂණය අරගෙන ඇවිල්ලා ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සංගීතංශයේ ප්‍රධානියා බවට පත් වුණා. දැන් එහිදී ඔහුට සංගීතංශයේ නිර්මාණාත්මක කාර්ය සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණා. ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහයන්ගේ ඇතැම් ගීත නාටකවලට ඔහු සංගීතය නිර්මාණය කළා. හැබැයි ඔහුට චිත්‍රපටයක් ලැබෙන්නේ මේ 1958 දී මේ දස්කම චිත්‍රපටය පමණමයි. එතකොට ඔහුට සිනමා සංගීතයේ කිසියම් වූ හැකියාවක් ඇද්දැයි උරගා බැලීමට අපට ලැබුණු එකම අවස්ථාව මේක. දැන් ඔහු මේ චිත්‍රපටයේ ගීත නිර්මාණ වලින් සංගීතයෙන් ඇත්තටම ඇතම් ගීතයක් තියෙනවා ඇන්ජලින්ද ලැනරෝල් සහ එච්.ආර්. ජෝතිපාල ගායනා කරන්නේ. ඒ ඊටාම අතිශය ජනප්‍රිය ආදී ගීතයක්. ඒ ජනප්‍රිය ලක්ෂණ නොඅඩුවම තියෙනවා වාසනාව පෑදේවි යනාදී වශයෙන් ආරම්භ වෙන ගීතයක්. ඒ ගීතය සාමාන්‍ය මේ සංගීතය පිළිබඳ මූලික අවබෝධයක් පවා නැති මේ සාමාන්‍ය ජනතාව අතර පවා ඊටාම ජනප්‍රියත්වයට පත් වුණා. ඔහු තේරුම් අරගෙන තිබුණා සිනමා නිර්මාණයක සංගීතය නිර්මාණය කරනකොට අර ශාස්ත්‍රීය සංගීතයම හරියන්නේ ඊට උචිත යෝග්‍ය සංගීත පද්ධතිය තියෙන්නේ කොතනද අපි කොතන කොතන දක්වා ඇවිල්ලාද මේ සිනමා සංගීතය නිර්මාණය කළ යුතුය කියන අවබෝධය ඔහුට තිබුණා. අත වශයෙන්ම ඔහු එක චිත්‍රපටයක මේ දස්කම් චිත්‍රපටයේ පමණයි ඔහු දස්කම් දැක්වේ. ඊට පස්සේ ඔහුට කොයිතරම් විශිෂ්ට නිර්මාණ කළත් පසුකාලීනව කිසිම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඔහුව සම්බන්ධ කරගත්තේ නැහැ. ඉතින් අමරදේවයන් දෙවන චිත්‍රපටයේ අශෝකමලා චිත්‍රපටයේ ගීත ගායනාද කළාට පස්සේ අවුරුදු 11ක් ඔහුට ඔහුව කැඳෙව්වේ නැහනේ චිත්‍රපටයට. මේ දස්කම චිත්‍රපටයේද එඩ්වින් සමරදිවාකර සූරීන් ගීතයක් ගායනා කරන්න ආරාධනා කරනකම් ඒ අවුරුදු 11 ඇතුළත තම අමරදේවයන්ට ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඔහු සංගීතයේ සිනමා සංගීතයේ විශිෂ්ටයෙකු බවට පත් වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් අවාසනාවට එඩ්වින් සමරදිවාකරයන් අඩු වයසේ අපෙන් සමුගත්තා. මේ නිසා අපිට ලබා ගන්න තිබුණු ඔහුගේ මෙහෙවර ඊටාම අල්පයක් බවට පත් වුණා. දැන් මේ ගීත ගණනාව අරගෙන බැලුවාම ඔහු මොනතරම් විශිෂ්ටයෙක්ද කියන එක මේ සංගීතය සම්බන්ධයෙන් ඊටාම් පැහැදිලිව පේනවා. ඇත්තටම විශාරද අරවින්ද සංගීතඥයෙකුට කිසියම් Tamanට නිර්මාණාත්මක යමක් කරන්න අවස්ථාව නොලැබීම ගැන ඔබ මොකද හිතන්නේ දැන් සමෘද්ධි වාක්‍යයන්ට යම් තව චිත්‍රපටයක් දෙකක් ලැබුණා නම් විවිධ ආරේ විශිෂ්ට සිනමාකරුවන්ගේ ඔහුගේ හැකියාවෙන් අපට උපරිම ප්‍රයෝජන ගන්න තිබුණා නමුත් අවාසනාවකට එකම චිත්‍රපටයකට ඔහු සංගීතය නිර්මාණය කළා ඒ විශිෂ්ටත්වය ගැන තමයි අපි මේ කතා කරන්නේ ඔබ කොහොමද හිතන්නේ සංගීතවේදියෙකුට හෝ රංගන ශිල්පියෙකුට හෝ ගීත රචකයෙකුට තමන්ට දස්කම්පාන්න අවස්ථාවක් ලැබීම නොලැබීම අතර මොකද්ද ඔබ දකින මේ දෛවෝපගත මේ මේ කාරණාව? එතකොට අපේ අභාගයක් තමයි තව චිත්‍රපට දෙකක් තුනක් අතිමාලව කරගන්න තිබුණා නම් මම හිතන්නේ හොඳ දේශීය කෘති සම්භාරයක් අපිට එකතු වෙනවා කියලා. මොකද එතුමාට තිබුණ පුදුම මේ දස්කමක් <laughs> එතකොට <laughs> දස්කම චිත්‍රපට තමයි. දස්කමක් තිබුණා මේ හැම රබින්දර සංගීතයෙන් අපේ සරල සංගීතයෙන් රාගදාරි සංගීතයෙන් ගත යුතු ප්‍රමාණය පමණක් අරගෙන හැබැයි ස්වාධීන ස්වතන්ත්‍ර. ස්වතන්ත්‍ර ගතියට ප්‍රධාන තැනදී පළවෙනි තැන දීලා අපූර්ව සංගීත කෘති නිර්මාණය කරපු පුද්ගලෙක් විදිහට අපට සමර දිවාකර හඳුනන්න පුළුවන්. ඔව් ඒ නිසා තමයි අද අපි කල්පනා කරේ මෙවැනි විශිෂ්ටයෙකු පිළිබඳ මතකය අලුත් પરම්පරාවට ලබා දීම අපේ යුතුයකමක් කියලා. ඒ නිසායි ඔහු යටපත් වෙන්නට නොදී අපි පිටින් පිට මෙසේවත් මේ තරුණයින්ට අවබෝධ කරලා දෙන්න ඕනේ මෙන්න පූර්වාදර්ශගත හැකි නිර්මාණ මේවායින් යම්මන් නිර්මාණ ආభాසය ලැබලා හොඳ කුකින් කරන්ට ඔබටත් අවස්ථාව තියෙනවා මෙන්න මේවා පූර්වාදර්ශයට ගන්නතේ කියලා. Thank you. ජනරංජනගේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුරේකා පෙරේරා සිංහල ස්වදේශීය සේවයේ ඉදිරිපත් කරයි. හෙළ නියසී පුරෝගාමි සුනිල් සාන්තයන් පිළිබඳ